සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ සැමටම. ලක්වැසි ලෝවැසි හැම දිනාටම ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ අමිල නිමල ශ්‍රී සද්ධර්මය sannivedanaya කරන බෙදා හදා දෙන කොළඹ හත ග්‍රගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාර මන්දිරයේ සිට අපි සූදානම් වෙන්නේ අද දිනේට අදාළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කියවෙන ඒ පිළිබඳව විවරණය කෙරෙන විශේෂිත වූ ධර්මදේශනාව සජීවීව ඔබ වෙත ගෙනෙන්නට. සුපින්වත්නි අද මේ පින්කම් මාලාවේ සත්වන දවස පළමු දවස් 3ේදී අපි ශ්‍රී ලංකා යුද හමුදාවත් ඉන් අනතුරුව දෙවැනි දවස් 2ේදී දෙවැනියට 3 4වෙනි සහ 5 වෙනි දිනවලදී ශ්‍රී ලංකා නාවික හමුදාවත් ඊයේ දවසේ සහ අද දවසේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් මල් පෙරහැර සංවිධානය කරන අතරතුරේදී අද ධර්මදේශකයන්න් වහන්සේ ලෙස මේ ස්ථානයට වැඩම කොට වදාළ කලවාන ජාතුවන්ගොඩ දම්සක් විහාර සේනාසනයේහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේව අපි තාමත්ම ගෞරවයෙන් සාදුකාරයක් පවත්වලා පිළිගන්නවා. අද දවසේ මාතෘකාව වෙන්නේ නූපන් කුසල් උපදවා ගැනීම පිණිස කරන වීරිය. ඉතින් අද දවසේ මේ සඳහා සදැහැති දායකත්වය සපයන්නේ සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධ මාධ්‍ය ජාලයට ඉතාමත්ම කාරුණිකව සහ සම්බන්ධ වෙලා කටයුතු කරන ඕනෑම පින්කමක් ලංකාවේ හෝ වේවා දඹදිව හෝ වේවා කරන හැම පින්කමකටම සහ සම්බන්ධ වෙන දඹරන් පිළිමේන් ලක්ෂ සංඛ්‍යාත මුදලින් බෞද්ධ නාලිකාව සාමාන්‍ය නාලිකාව බවට පත් කරන උදව් උපකාර කරන මෙවැනි උතුම් පින්කම්වලදී ලක්ෂ සංඛ්‍යාත මුදල් වියදම් කරලා බුදු පිළිම වහන්සේලා ඈත ගම්දනව්වල විහාරස්ථානවලට පරිත්‍යාග කරන උදාර සදැහැති බෞද්ධ කාන්තාවක්. එතුමිය නීතිඥ ශාමා කාන්ති කලුතර මැතිණිය නාවල අරලිය උද්‍යානයේහි අංක 12 බී නිවසේ පදිංචි නීතිඥ ශාමා කාන්ති කලුතර මැතිණිය සහ දැනට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින කළුතර ෆයිනෑන්ෂල් සර්විසස් පුද්ගලික මූල්‍ය සමාගමේ අධිපති නන්දසේන කළුතර වැතිතුමා සහ එම සමාගමේ අධ්‍යක්ෂ මුදිත සඳකැලුම් කළුතර පුතණුවන් ඇතුළු කළුතර පවුලේ සියලුම දෙනා තමයි අද දවසේ දායකත්වය දක්වන්නේ. ඒ අයගේ දායකත්වය ඇතිව ධර්මදේශනාව පවත්වන්නට මේ සූදානම් වෙන්නේ. අද දවසේ තව නොබෝ වේලාවකින් මල් පෙරහැර අෂ්ටවිධ ගිලන්පස සහ විසුතුරු මල් මහන් සුවඳ දුම් ආදීන් සුසැදිව මේ ස්ථානයට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඉදිරි දිනවලදී අපේ 7 වෙනිදා වෙසක් මහා පෙරහැර පැවැත්වීමටත් සියලු කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඉතින් මේ කටයුතු මෙහෙම සංවිධානය වෙද්දී අදට නියමිත සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව ධර්මදේශනාව පවත්වන්නට කලින් උන්වහන්සේට චාරිත්‍රානුකූලව දැහැත් වට්ටියක් පිළිගන්වා ආරාධනා කිරීමට අපේ නීතිඥ ශාමාකාන්ති කලුතර මැතිණියට ආරාධනා කරනවා. ඒත් එක්කම මල් වට්ටිය බුදු පියාණන් වහන්සේගේ පාමුල පුදන්නට ඒ සදැහැති අයට ආරාධනා කරනවා. දැන් අපේ හේවිසි හඬ මැද්දේ ඒ කටයුතු සිද්ධ වෙනවා ඇති.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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි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 සික්ඛාපදං සමාදියාමි ආමිස්මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමීරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේතහ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 අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති තී පාසනාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි හැමදෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ විශේෂයෙන් අද දවසේ පවත්වනු ලබන මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ නාවල අරණි අරලිය උද්‍යානය අංක 12 බී නිවසේ පදිංචි නීතිඥ ශ්‍යාමාකාන්ති කලුතොට මැතිණිය සහ දැනට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින ඒ කලුතොට ෆයිනෑන්ෂල් සර්විස් පුද්ගලික සමාගමේ අධිපති නන්දසේන කලුතොට මැතිතුමා සහ එම සමාගමේ අධ්‍යක්ෂ මුදිත සඳකැලුම් කළුතොට පුතණුවන් ඇතුළු කළුතොට පවුලේ පින්වත් හැමදෙනා විසින්මයි අද මෙහි දායකත්වයේ දරන්නේ. ඉතින් විශේෂයෙන් ඒ කළුතොට පවුලේ පින්වත් පිරිස ගැන අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැහැ. මක් නිසාද අපේ රසික මහත්ම සිහිපත් කළා බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ජාලය සාමාන්‍ය නාලිකාවක් බවට පත් කරන්නට ඒ වගේම මේ මාධ්‍ය ජාලය මුල් කරගෙන සිදු කරන සෑම පුණ්‍ය කටයුත්තකදීම ලක්ෂ ගණනින් අප උපකාර කරන මුළු ලෝකයටම සද්ධර්මය පතුරුවා හරින්නට ලොවේ පරම දාණය අග්‍ර දාණය ධර්ම දාණය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ පින්වත් පිරිසක් කියලා විශේෂයෙන් බෞද්ධයා රූපවාහිනිය මගින් මේ දවස්වලදී ඊටාම වටින ධර්ම දේශනා මාලාවක් සිදු කරන්නට අපේ ගෞරවනීය ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ තීරණය කළා. ඒ තමයි බෝධිපාක්ෂික ධර්ම 37 පිළිබඳව ධර්මදේශනා 37ක් පවත්වන්නට. ඉතින් අද එහි 7 වෙනි දවස අද දවසේ යෙදලා තියෙන බෝධිපාක්ෂික ධර්මය ඇතුළත් වෙන ප්‍රධාන මාතෘකාව තමයි පාලියෙන් කියන්නේ චත්තාරෝ සම්මප්පදානා කියලා. සතර සම්‍යක් ප්‍රධාන වීරය. සතර සම්‍යක් ප්‍රධාන වීරය කිව්වම ධර්මකාරණා හතරක්නේ. ඒ හතරෙන් කාරණා දෙකක් පිළිබඳවම මේ වෙනකොට ධර්ම දේශනා දෙකක් පැවැත්වලා ඉවරයි. අද දවසේ තියෙන්නේ තුන්වන සම්‍යක් ප්‍රධාන වීර්ය ගැන. ඉතින් අපේ බෞද්ධ පිරිස බොහෝ වෙලාවට මේ මෑත කාලේ පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම කෙටියෙන් ඉගෙන ගන්න. කෙටි සටහන් වලින් ඉගෙන ගන්න. කෙටියෙන් මතක තියාගන්න. මොකද අපේ බටහිර ආభాසයත් එක්ක මේ කෙටියෙන් යමක් ඉගෙන ගන්න කෙටි සටහන් ඇතුව ඉගෙන ගන්න අපි පුරුදුනා. ඒක නිසා මේ සම්‍යක් ප්‍රධාන හතරත් කෙටියෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ ඉගෙනගෙන තියෙන්නේ කොහොමද කිව්වොත් ඔබට සිහිපත් වෙනවා ඇති. කියනවා උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ වීරිය. ඊළඟට නූපන් අකුසල් නූපද වීමේ වීරය. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීමේ වීරය. උපන් කුසල් වැඩ දියුණු කර ගැනීමේ වීරය. කැටියෙන් ඉගෙනගෙන තියෙනවා. විභාගයකට වගේ ප්‍රශ්නෝත්තර තරඟයකට උත්තර දෙන්න වගේ මෙහෙම කැටියෙන් ඉගෙන ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඒ වුණාට ධර්මය තේරුම් ගන්න ධර්මය අවබෝධ කරගන්න මෙසේ කෙටියෙන් ඉගෙන ගැනීම කෙසේවත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇත්තටම එහෙම කෙටියෙන් ධර්ම ඉගෙන ගන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. ඒවා සම්පූර්ණව ඉගෙන ගන්නට ඕනේ. ඒක නිසා නෝපන් කුසල් උපදවා ගැනීමේ වීරය කියලා විතරක් කිව්වතෙන් ඒක සම්පූර්ණ නැහැ. ඒ 이르දිපාද මතක තියාගන්නට ඕනේ අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීපු විදිහටම. ඒක නිසා පළමුව අපේ 이르දිපාදය කුමක්ද කියලා බුද්ධ වචනය නිවැරදිව කියන ආකාරය ඉස්සෙල්ලම ඉගෙන ගනිමු. දැන් ඔබ දන්නවා ඒ 이르දිපාදය හඳුන්වන්න මුලින්ම පටන් අරගෙන තියෙන්නේ මෙහෙමයි. අනුප්පන්නානං කුසලානං ධම්මානං uppādāය. ඒකේ තේරුම අනුප්පන්නානම් කියන්නේ නූපන්නා වූ. කියන්නේ තමන් තුල දැනට පවතින්නේ නැති. තමන් තුල ඇති කරගෙන නැති. කුසලානං ධම්මානං. කුසලානං ධම්මානං කියලා කිව්වේ කුසල ධර්මයන්. තමන් තුල දැනට පවතින්නේ නැති කුසල ධර්මයන්. කුසලානං ධම්මානං කුසල ධර්මයන්. තමන් තුලට තමන් තුල දැනට පවතින්නේ නැති තමන් දැනට උපදවාගෙන නැති කුසල ධර්ම තියෙනවා. ඒ කුසල ධර්ම මොනවද කියලා දැනගෙනම අපි ඊටු ටික තේරුම් ගන්න මහන්සි ගනිමු. ඒ කුසල ධර්ම තමයි අට කතාව මේක සඳහන් කළා පඨම ධානාදීනං කියලා වචනයක්. තමන් තුල නැති කුසල ධර්ම තමයි පළමුවන ධාන ආදිය. ඒ කියන්නේ පිළිවෙලින් කිව්වොත් මෙන්න මේ ටික තමයි Taman තුල නැති කුසල ධර්ම. දැනට නැත්තම් තියෙන කෙනෙකුට නැති කුසල ධර්ම වෙන්නේ නැහැ ඒවා. නැත්තම් මෙන්න මේ ටික තමයි නැති කුසල ධර්ම. පළවෙනි ධානය, දෙවන ධානය, තුන්වන ධානය, හතරවන ධානය කියන ධාන සමාධි. ඊළඟට විදර්ශනා විදර්ශනා භාවනාවේදී ලැබෙන විදර්ශනා ඥාන ඒවා Taman තුල නැති කුසල ධර්ම. ඊළඟට මාර්ග සෝහාන් මාර්ගය, සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය. ඒ කියන්නේ මාර්ග. ඊළඟ එක තමයි ඵල. සෝහාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරිහත් ඵලය. මෙන්න මේ ටික තමයි දැනට Taman තුල නූපන් කුසල ධර්ම. යම්කිසි ධ්‍යාන ලැබපු කෙනෙක් ඉන්නවා නම් එයා තුළ නූපන් කුසල ධර්ම ධ්‍යාන හැර අපි කියපු සෙසු දේවල් ටික. ඉතින් ඒක නිසා නූපන් කුසල ධර්ම කියන්නේ ඔන්න ඔය කාරණා ටික කියලා ධර්මයේ පැහැදිලිවම දේශනා කළා. ඊළඟට කියනවා uppādāය. uppādāය කියන්නේ උපදවා ගැනීම පිණිස. අර නූපන් කුසල ධර්ම කියලා හඳුන්වපු අර ධ්‍යාන හතර ඊළඟට විදර්ශනා භාවනාවෙන් ලැබෙන ඒ නුවණ දියුණු වෙන විදර්ශනා ඥාන ඊපස්සේ මාර්ගඵල මෙන්න මේ ටික උපදවා ගැනීම පිණිස උන්වහන්සේ කියන ඊළඟට චන්දං ජනේති කියලා. දැන් අපි නම් ඔතෙන්ට ඔය දක්වා විතරයි කියන්නේ. ඔය දක්වා කියලා හිටන් අපි කියනවා උපදවා ගැනීම පිණිස කියලා බෝධිපාශක ධර්මයේ භාගයක් මතහැර දාලා වීරය කරයි කියලා. එතකොට සම්පූර්ණ නෑ ඒක. බුදුරජාණන් වහන්සේ ඒක සම්පූර්ණයෙන් කියන්නේ චන්දං ජනේති. චන්දං ජනේති කියලා කියන්නේ කැමැත්ත උපදවා ගනි. අන නූපන් කුසල ධර්ම ඇති කර ගැනීම පිණිස Taman කැමැත්තක් උපදවා ගන්නවා. මේ කැමැත්තක් උපදවා ගන්නවා කියන එකත් බොහෝම ලස්සනට තථාගතයන් වහන්සේගේ ධර්මයේ පැහැදිලි කරලා දුන්නා. ධර්මයේ මේක පැහැදිලි කරන්න වචන දෙකක් යදුවා. ඒ තමයි විරිය චන්දං කියලා. විරිය චන්දං කියලා කියන්නේ වීරය කිරීමටයි කැමැත්ත ඇති කරගන්නේ. බලන්න කොච්චර ලස්සන තේරුමක්ද කියලා. අර නූපන් කුසල් උපදවා ගන්නට වීරය කිරීමේ කැමැත්ත ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නවා. විරිය චන්දං කියලා එකට කියන්නේ. වීරය කරන්න ඕනි කියන කැමැත්ත. මම ධානයක් ලබන්න ඕනි. මම විදර්ශනා භාවනා වඩන්න ඕනි. විදර්ශනා ඥාන ලබන්න ඕනි. මං කොහොම හරි සෝහාන් ඵලයටපත් වෙන්න ඕනි. සතර අපායෙන් මේ ජීවිතේම නිදහස් වෙන්න ඕනි. පෘතජනව නම් කලුරිය කරන්න හොඳ නෑ. මෙන්න මේ විදිහට මේ සඳහා මං වීරය කරන්න ඕනි කියලා වීරය කිරීමේ කැමැත්ත පළමුව තමන්ගේ ජීවිතය තුළ උපදවා ගන්නවා. ඒකයි චන්දං ජනේති කියලා කිව්වේ. අපි හිතමු අපි කැමැත්තක් ඇති කරගත්තා ධානයක් උපදවන්න හරි සෝහාන් ඵලයටපත් වෙන්න හරි ඔය වගේ කිසියම් දෙයකට කැමැත්තක් ඇති කරගෙන අපි ප්‍රාර්ථනා කරනවා මේ දේ මම ලබා ගන්න ඕනි මම හරිම ආසයි ඒ දෙයට කියලා. නමුත් අපිට ඒ දේ ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. නිදානයක් තියෙන ගලක් ළඟට ගිහිල්ලා මේ නිදානෙට මම හරිම ආසයි. මට මේක ඕනිමයි. මට මේ නිදානෙ ලැබේවා කියලා කිව්වට නිදානෙ ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ නූපන් කුසල ධර්ම කියලා හඳුන්වන ධ්‍යාන විදර්ශනා මාර්ගඵල මේවා අපි කැමැති වෙච්ච පමණින් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අර චන්දං ජනේති කියන කොටස විතරක් මදි. කැමැත්තක් උපදවා ගනී කියන කොටස මදි. වීරය කරන්න කැමැත්ත තිබ්බටම ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ කියනවා ඊළඟට තමන්ගේ ජීවිතය තුළට එකතු කරගන්න ඕනි දෙයක්. ඒ තමයි විරියං ආරභති. අර නූපන් කුසල් උපදවා ගන්නට මුලින්ම කැමැත්තක් ඇති කරගත්තා. කැමැත්ත කිව්වේ වීරය කිරීමේ කැමැත්තක්. නූපන් කුසල උපදවා ගැනීම පිණිස වීරය කිරීමේ කැමැත්තක් ඇති කරගත්තා. ඊළඟට උන්වහන්සේ කියනවා විරියං ආරබති. ඊළඟට ශ්‍රාවකයා විසින් වීරය ආරම්භ කරන්නට ඕනේ. වීරය ආරම්භ කරනවා කියන්නේ කුමක්ද කියලත් ධර්මයේ බොහෝම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. අර කැමැත්තක් උපදවා ගන්නවා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දුන්නා වගේ. ධර්මයේ වීරිය ආරම්භ කරනවා කියන එකටත් පැහැදිලි කරලා දුන්නා. විරියං පවත්තේති කියලා pāli වචනයක්. විරියං පවත්තේති. සිංහලෙන් ඔබට තේරෙනවා pāli වචනේ අහනකොටම මොකද්ද කියලා. වීරිය පවත්වනවා. වීරිය ආරම්භ කරනවා කියන්නේ ඒකයි. වීරිය පවත්වනවා තමන්ගේ ජීවිතය තුළ. කොහොමද වීරිය පවත්වන්නේ කියලා සද්ධර්මය අපිට උගන්වනවා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා උන්වහන්සේ කරන මුලින්ම මේ කුසල ධර්ම උපදවා ගන්න නම් ආරම්භක ධාතු මං කුසල් උපදවන්න ඕනි විදර්ශනා වඩන්න ඕනි කියලා ඒ භාවනා කරන්න සමත විදර්ශනා වඩන්න පටන් ගන්න ඕනේ වීරයකින් යුතුව පටන් ගන්නට ඕනේ. ඒ පටන් ගැනීමට තමයි කියන්නේ ආරම්භක ධාතු කියලා. පටන් ගැනීමේ වීරය සිංහලෙන් කියන්නේ එකට. ඉතින් අපි භාවනා කරන්න ඕන වෙලාවක් තියාගෙන කාලයක් වෙන් කරගෙන ඔන්න භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මේ භාවනා කරන හැම කෙනෙකුටම ඒ භාවනා මාර්ගයට බාධා එන්න පටන් ගන්නවා. විශාල බාධාවල් නෙමෙයි. පොඩි පොඩි බාධාවල් එනවා. එක්ක භාවනා කරගන්න බෑ කියලා හිතෙනවා අද දවසේ. හෙටම කරනවා කියලා හිතෙනවා. එක්ක වැඩක් කියදෙනවා ඒ වෙලාවට. එහෙම නැත්නම් කම්මැලි කමක් ඇති වෙනවා. මේ වගේ පොඩි පොඩි බාධාවල් ඇති වෙනවා. ඒ අර මාර්ගය කඩා කප්පල් කරන්න මේ හිත තුල මැති වෙන කෙලෙස් විශේෂයක් එක. ඒවට කියන උපක්ලේශ කියලා. ඒ කෙලෙස් විශේෂයක් ඇති වෙනවා පොඩි පොඩි බාධාවල් සහිතව. අන්න එතකොට මේ භාවනා කරන කෙනා ඒ කෙලෙස් හොඳට හඳුනාගෙන ඒ කෙලෙස් වලින් නික්මෙන්නට ඕනේ. කියන්නේ ඒවා ජය අරගෙන ඉදිරියට භාවනා කරගෙන යන්න එයාට පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඒ බඳු ශක්තියක් හිත තුළ තියෙන්න ඕනේ. අන්නේ ස්වභාවයට දැන් අර පුංචි බාධා ආවහම ඒවා ඉවත් කරලා යටපත් කරලා බාධක මැඩගෙන ඉදිරියට යන්න කරන වීරයට කියනවා බුද්ධ ශාසනයේ නම නික්කම ධාතු කියලා. නික්කම ධාතු කියන වචනේ තේරුමම නික්මීමේ වීරය. නික්මෙන්නේ මොනවයින්ද? මේ භාවනාවට එන පොඩි පොඩි බාධාවල් වලින්. පුංචි පුංචි බාධාවල්. ලොකු බාධාවල් නෙමෙයි. ඒවෙන් තමයි නික්මෙන්නේ. ඒකට කියනවා නික්කම ධාතු කියලා. ඉතින් දැන් ඊළඟට ආයමත් භාවනා කරගෙන යනවා. එහෙම භාවනා කරගෙන යනකොට ඊළඟට එනවා භාවනාවට බාධාවල් ඒවා මහා ප්‍රබල දේවල්. සමහර විට කෙලෙස් වෙන්න පුළුවන්. සමහරට නොකරම බැරි වැඩ කටයුතු වෙන්න පුළුවන්. වගකීම් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රබලම බාධාවල් එනවා. ඒව අර ඉස්සෙල්ලාපු බාධාවල් වගේ ලේසියෙන් යටපත් කරන්න ඒවෙන් අත් මිදෙන්න ඉවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ බඳු මහා ප්‍රබල බාධාවල් ආවහම අති ප්‍රබල වීරයක් අවශ්‍ය වෙනවා ඒ බාධා ජය ගන්න. ඒකට තමයි කියන්නේ පරක්කම ධාතු කියලා. ඒ අති ප්‍රබල වීරයට කියනවා පරක්කම ධාතු කියලා. ඉස්සර පරක්කම ධාතු කියන මේ වීරය ශ්‍රාවකය කොච්චර පුරුදු කළාද කියනවනම් සමහර අය තමන්ගේ හිතේ ප්‍රබල කෙලෙස් හටගත්ත වෙලාවට තමන්ගේ දිවෙන් උඩු තල්ල දිව නමල උඩු තල්ලට තද කරනවලු. දත් දත් එකට තබා ගන්නවා. උඩු ඇන්දේ දත් ටිකයි යට ඇන්දේ දත් ටිකයි. ඊට පස්සේ අදිෂ්ඨාන කරලා තියෙනවා මගේ හමයි නහරයි ඇටසැකිල්ලයි ඉතිරි වෙනවා නම් ඉතිරි වේවා ලේ ටිකයි මස් ටිකයි වේලෙනවා නම් වේලී යත්වා මේ බාධකය ජයගෙන මිස මම නොනැගිටිමි කියලා දැඩි අදිෂ්ඨාණයෙන් සමහර ස්වාමින් වහන්සේලා ඒ සම්බුද්ධ ශාසනය තුල මේ පරාක්‍රම වීරය පරක්කම ධාතු තමන්ගේ ජීවිතයට පුරුදු කරලා තියෙනවා ඉතින් අන්නේ විදිහට තමයි විරියං පවත්තේති. වීරය පවත්වන්නේ. නැත්තම් කිව විරියං ආරබති කියලා. විරියං ආරබති කියන්නේ වීරය ආරම්භ කරනවා. බලන්න දැන් කොච්චර සම්පූර්ණවද මේ සම්‍යක් ප්‍රධානය අපි ඉගෙන ගන්න කියලා. මුලින්නම් කිව්වොත් එහෙම දැනට ඉගෙන ගත්ත ටික නෝපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස චන්දං ජනේති කැමැත්තක් ඇති කරගනී. ඊළඟක වායමති වීර්ය කරයි. කැමැත්තක් ඇති කරගන්නවා කියේ වීර්ය කිරීමේ කැමැත්ත ඇති කර ගැනීමට. වායමති කියලා කිව්වේ වීර්ය පවත්වා ගැනීමට. අර ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු මේ කියපු ක්‍රමයට වීර්ය පවත්වන එක තමයි විරියං ආරභති කියලා කිව්වේ. ඊළඟට දේශනා කළා චිත්තම් පග්ගන්හාති චිත්තම් පග්ගන්හාති කියලා කියන්නේ සිත දැඩි කරගනි. එයා මේ සිත දැඩි කරගන්නවා. සිත දැඩි කරගන්නවා කියලා සඳහන් කළේ අර නෝපන් කුසල් එහෙම නැත්නම් ධාන විදර්ශනා මාර්ග ඵල මෙන්න මේවමම කොහොම හරි උපදවා ගන්නවා මම මේ ජීවිතය තුළ මේ කියන කුසලයන් ඇති කර ගන්නවමයි කියලා දැඩි අදිස්ථානයක් හිත තුළ ඇති කර ගන්නවා. ඒකයි චිත්තම් පග්ගන්හාති කියලා කිව්වේ. එම දැඩි අදිස්ථානයක් ඇති කරගත්තේ නැත්නම් ඒ වීරිය තුළ පැවැත්මක් නැහෙනේ. ඒ වීරියත් පවතින්නේ නැතුව යනවා. මොකද ඒ වීරිය අතරමඟ කඩා කප්පල් වෙන්න පුළුවන්. දවස් දෙක තුනක් භාවනා කළා මාසයක් දෙකක් භාවනා කළා නැවතිලා යන්න පුළුවන්. ඒක නිසා අර සිත දැඩි කරගන්නට ඕනේ. ඊළඟ ටික පදහති කියලා සඳහන් කළා අන්තිම කාරණාව පදහති කියන්නේ පදන් වීරය කරනවා. පදන් වීරය කියන්නේ දැඩි වීරය කරනවා කියන එකයි. බලන්න සම්්‍යක් ප්‍රධානය එතකොට සම්පූර්ණවම කියනවා නම් කියන්න ඕනි කොහොමද? අර අපි දැනට කියන්නේ නම් නූපන් කුසල් උපදවා ගැනීමේ වීරිය. එච්චරයි. සාමාන්‍යයෙන් කෙනෙකුට කියන්න හරි ලේසි ප්‍රශ්නකට පිළිතුරක් දෙන්නත් ලේසි. නමුත් අවබෝධයට ප්‍රමාණවත් නැහැ. අවබෝධ වෙන්න නම් අවබෝධ කරගන්න තේරුම් ගන්න නම් කොහොමද කියන්න ඕනේ? නෝපන් කුසල් උපදවා ගැනීම පිණිස කැමැත්තක් ඇති කරගනි වීරය කරයි සිත දැඩි කරගනි පදන් වීරය කරයි අන්න ඒ විදිහට තමයි කියන්න ඕනේ ඒක තමයි දෙවන සම්‍යක් නැ තුන්වන සම්‍යක් ප්‍රධානය. ඉතින් මේ සම්‍යක් ප්‍රධානය අපේ ප්‍රායෝගික ජීවිතයේ තුල ඇති කරගන්නේ කෙසේද කියලා ඔබේ අවධානය යොමු කරන්නට මම ඊළඟට කල්පනා කරනවා. අපි හිතමු අපි භාවනා කරන්න ඕනි කියන වීරය හිත තුල ඇති කර ගන්නවා. ඒ වීරිය හිත තුළ ඇති කරගෙන අපි ඊට පස්සේ භාවනා කරන්නට පුරුදු වෙනවා. ඉතින් මෙන් පුරුදු වෙලා හිටන් ඊළඟට සඳහන් කළා මෙන්න මේ විදිහට ධර්මයේ සඳහන් වෙනවා අට කතාවේ ඒ තමයි විරියං උප්පාදෙත්වා විරියං උප්පාදෙත්වා කම්මට්ඨානං මනසිකරන්තෝ නිසීදති කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් භාවනා කරන්ඩ වීරිය උපදවාගෙන වීරියක් ඇති කරගෙන භාවනා කමඨහන මෙනෙහි කරමින් වාඩි වෙලා ඉන්නවා. මේ කියන්නේ වාඩි වෙලා භාවනා කරන අවස්ථාවක්. ඔබට තේරෙන්න ඇති මම කියපු දේ එන භාවනා කරන්න වීරියක් ඇති කර ගන්නවා. වීරිය මුල් කරගෙන භාවනා කමඨහන මෙනෙහි කරමින් දැන් ඔහු වාඩි වෙලා ඉන්නවා. ඒ කියන්නේ වාඩි වෙලා භාවනා කරනවා. එම් භාවනා කරනකොට ධර්මයේ සඳහන් වෙනවා ඊළඟට අතස්ස චිත්තේ ලීනාකාරෝ ඔක්කමති. අන්නේ වාඩි වෙලා ඉන්නකොට යාගේ හිත තුල ලිහිල් වීරය හට ගන්නවා. අර වාඩි වෙච්ච වීරය, පටන් ගත්ත වීරය එයා තුල නැති වෙලා යනවා. මොකද ඉස්සෙල්ලාම යම්කිසි වීරියකින් අපි ප්‍රබෝධමත්ව වාඩි වෙන්න ඕනේ. බොහොම ප්‍රබෝධමත්ව භාවනා අරමුණ මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් ටිකක් වෙලා මේ භාවනා කරගෙන යනකොට සමහර අවස්ථාවලදී ලීනාකාරෝ චිත්තං ඔක්කමතේ අර ලිහිල් වීරය අලස බව හිත තුල බැස ගන්නවා අලස බව ඇති වෙනවා භාවනා කමටහනත් හරියට මෙනෙහි කරන්න බෑ වගේ. ඉඳගෙන ඉන්න හිතෙන්නෙත් නෑ. එක්කෝ කකුල් දෙක දිග අරින්න හිතෙනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා වෙනස් කරන්න හිතෙනවා. නැගිටින්න හිතෙනවා. දැන් භාවනා කළා ඇතිනේ කියලා හිතෙනවා. අන්න ඒ විදිහට ලීන ආකාරය නැත්නම් ලිහිල් වීරය හිත තුල බැස ගන්නවා. බැසගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මොකද්ද අපි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ සඳහන් කළා සෝ ලීනාකාරෝ මේ ඔක්칸තෝති ඤත්වා එයා දැනගන්න ඕනි මගේ හිත තුල ලිහිල් වීරිය බැසගත්තා කියලා. මුලින්ම කරන්න ඕන ලිහිල් වීරිය බැසගත්තා කියලා දැනගන්න ඕනේ. ඒ දැනගැනීමෙන් විතරක් නතර වෙන්නේ නැතු මෙනෙහි කරනවා නම් තවත් වැඩගත් වෙනවා. මගේ හිත තුල තිබිච්ච වීරය ලිහිල්ුණා. මගේ වීරය අඩු වෙලා ගියා. කුසීත බව මගේ හිත තුළට පැමිණියා. අන්න එහෙම මෙනෙහි කරන්නට ඕනේ. හීන වීරය, හීන වීරය කියලා මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම මෙනෙහි කරලා ඊයසේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර ලස්සන දෙයක් කියනවා ඊට පස්සේ කරන්න. එහෙම මෙනෙහි කළා ඉවර වෙලා. ඒ මොකද්ද? අපාය බයේන චිත්තං තජ්ජෙත්වා කියලා. උන්වහන්සේ ඊට පස්සේ අපාය බයෙන් සිත බය කරන්නට ඕනේ කියලා. ඒ කියන්නේ ඊට පස්සේ Taman සිහි කරන්න ඕනේ. මම මෙහෙම හීන වීරය කළොත්, ලාමක වීරයක්, සැහැල්ලු වීරයක් කළොත් මට මේ ජීවිතේ අපායෙන් නිදහස් වෙන්න බැරි වෙලා යනවා. මේ ජීවිතේ අපායෙන් නිදහස් වෙන්නේ නැතුව මැරුණොතින් මාව අපායට යන්න පුළුවන් වෙනවා. අපායට ගියොත් මම අවීචි මහා නිරයට වැටේවි. ලෝකුඹු නිරයට වැටෙයි. ගෙලිදල් වලින් පිච්චෙනවා. යමපලුන් විසින් මට නොඑක ආකාරයේ වදහිංසා ලබා දෙනවා. උඹ මේ විදිහට ලිහිල් වීරයක් කරලා අපායට යනවද? නැත්තම් ඔබ තමන්ගේ වීරය හදාගෙන මාර්ගඵල ලබන පැත්තට නිවන දිශාවට ධර්මයේ දිශාවට යනවද කියලා තමන්ගේ හිතට හිතට බය උපදවන්නට ඕනේ. සිතට තර්ජණය කරන්න ඕනේ, බය කරන්න ඕනේ සිත. එම් අපාය බයෙන් සිත බය කරලා ආයමත්ත්‍යා භාවනා කමඨහන මෙනෙහි කරමින් ඉන්නවා. ආයත් භාවනා කරන්න පටන් ගන්නවා. එහෙම භාවනා කරන්න පටන් ගන්නකොට ආයමත් වතාවක් එක සැරයක් අපාය බෑ ගැන හිතුවා කියලා සදහටම අර ලිහිල් වීරිය ඇති වෙන එක නවතින්නේ නෑ ආයමත් වතාවක් ලීනාකාරෝ චිත්තං ඔක්කමති අර ලිහිල් වීරිය හිත තුල බැස ගන්නවා ආයමත් ඇති වෙනවා අර මන්දෝස්සහයි බව කම්මැලිකම දැන් නැගිටින්න ඕනි ඇති දැන් වෙලාව ගිහිල්ලා ඇති භාවනා කළා. දැන් කකුල දිගාරින්න ඕනි, අත දිගහරින්න ඕනි, ඇස් හරින්න ඕනි. මෙන්න මේ විදිහට අර ලිහිල් වීර්ය ආයෙත් අට ගන්නවා. හටගත්තට ඒ එකක්වත් කරන්න හොඳ නැහැ. එකක්වත්ම කරන්න නැතුව ආයෙමත් මොකද කරන්න ඕනේ? අපාය බයේන චිත්තං තජ්ජත්වා ආයමත් අපාය බයෙන් සිත බයටපත් කරන්න ඕනේ. උඹ අපා යන්නද මේ හදන්නේ කියලා. එහෙම සිත බයටපත් කරලා ආයමත් භාවනා කමටහන මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් භාවනා වඩන්නට ඕනේ. මෙන්න මේක තමයි අර නෝපන් කුසල් උපදවා ගැනීමට වීරය කරන පිළිවෙලේ තියෙන එක ක්‍රමවේදයක් තමයි මේ. ඒ කියන්නේ කුසීත බව හිත තුල හටගත්තොත්, ලිහිල් වීරිය හිත තුල හටගත්තොත්, ඒ වීරිය කරන අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඒකේ සඳහන් උනේ. ඊළඟට තවත් සමහර අවස්ථාවලදී අපි ඔය විදිහටම වීරියෙන් යුතුව භාවනා කමටහනක් මෙනෙහි කරමින් ඉඳගෙන ඉන්නවා. එහෙම ඉඳගෙන ඉන්නකොට සමහර විට හිත තුල ඇතිවෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා අතස්ස චitte උද්දච්චේ පතති සමහර වෙලාවට හිත උද්දච්චයට වැටෙන්න පුළුවන් මේ උද්දච්චය කියලා සිංහල වචනයකුත් තියෙනවා ඒකෙන් නම් කියන්නේ ටිකක් කුඩඟුයි පොළොවට අඟලක් දෙකක් කුඩින් යනවා වගේ කියලා නමුත් මෙතන කියන උද්දච්චය ඒක නෙමෙයි මෙතන උද්දච්චය කියලා කියන්නේ භාවනා කරන වෙලාවට හරි නිකන් ඉන්න වෙලාවට හරි සිත එක එක එක අරමුණු වලට ගමන් කරන එක. ඒක නෙක අරමුණක හිත පවතින්නේ නැතුව නොයෙක් නොයෙක් දේවල් වලට හිත ගමන් කරනවා. ඒක තමයි මෙතන උද්දච්චය කියලා සඳහන් කළේ. ඉතින් භාවනා කරන වෙලාවට ගත්තහම භාවනා අරමුණ තුල හිත පවතින්නේ නැතුව වෙන වෙන දේවල් හිතට මතක් වෙනවා නම් ඒක තමයි උද්දච්චය. ඉතින් අර වීරයෙන් භාවනා කරන්න වාඩි වෙලා ඉන්නකොට එයාගේ හිත උද්දච්චයට වැටෙනවා. ඒ කිව්වේ භාවනා අරමුණෙන් බැහැරව වෙන දේවල් එයාට සිහිපත් වෙන්න පටන් ගන්නවා. වෙන දේවල් වලට එයාගේ හිත යනවා. එක්ක අතීතය සම්බන්ධ දේවල් වලට. එතන අනාගතේ කරන්න තියෙන දේවල් වලට. එහෙම නැත්නම් හිතපුවක් නැති දේවල් හිතට මතක් වෙනවා සිහි වෙනවා. Taman සිහින ලෝකයකට වගේ යනවා. මුලින්ම හිත එහෙම විසිරෙනකොට Tamanට දැනෙන්නේවත් නෑ Tamanගේ හිත විසිරෙනවා වෙන අරමුණකට යනවා කියලා. ටිකක් වෙලා ඉඳලා ඒ තුල ජීවත් වෙලා ඊට පස්සේ තමයි සිහිය උපදින්නේ අනේ මගේ හිත වෙන අරමුණකට ගිහිල්ලා තිබ්බනේ කියලා. ඔය ඔය තරමටම හිත විසිරෙනවා. ඒ විසිරුණාට පස්සේ කුමක්ද කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තමන් එතකොට දැනගන්නට ඕනි තමන්ගේ සිත විසිරුණා කියලා. උද්දච්චයට වැටුණා කියලා. නුවණින් දකින්න දැනගන්න තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙතන නුවණින් දැකීම තේරුම් ගැනීමත් කරලා ගොඩක් වැදගත් වෙනවා මෙනෙහි කිරීමක් කරන්නත් පුළුවන් නම් අර සිහිය උපදිනවනේ එතකොට හොඳට අර අවස්ථාව මෙනෙහි කරනවා අපිට මෙනෙහි කරන්න පුළුවන් සිත විසිරුණා සිත විසිරුණා එතකොට අපිට සිහි කැඳවීමක් කරනවා ඒකෙන් ආයි හිත ඒ අරමුණට යන්නේ නැතුව සිත රැක ගන්න. සිත විසිරෙනවා, සිත විසිරෙනවා කියලා ඒ මෙනෙහි කිරීමක් කරනවා. මෙනෙහි කිරීමක් කරලා ආවෙමත් භාවනා කමටහන වඩන්න පුළුවන්. එහෙම වඩනකොටත් සමහර කෙනෙකුට හිත විසිරෙනවා කියලා හිතුවට ඒක නවතින්නේ නැහැ. බහුල බහුල විදිහට ආය ආයමත් හිත විසිරෙන පිරිස් ඉන්නවා. එහෙම හිත විසිරෙනවා නම් එහෙම බුදුරජාණන් වහන්සේයාට බොහෝම ලස්සන අභ්‍යාසයක් කියලා දෙනවා. උන්වහන්සේ කියනවා බුද්ධ ධම්ම සංඝ ගුණේ ආවජ්ජත්වා චිත්තං හාසෙත්වා තෝසෙත්වා පුනකම්මට්ඨානං මනසිකරෝති කියලා. උන්වහන්සේ කියන හිත විසිරෙනවා නම් අර කරන භාවනාව මොහොතකට නවත්තන්න නවත්තලා හිටන් ඔබ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ටික සිහි කරන්න. පාලියෙන් නෙමෙයි සිංහලෙන් සිහි කරන්න ඕනේ. නැත්නම් Tamanට තේරෙන්නේ නැහනේ. සිංහලෙන් බුදු ගුණ ටික හිතන්න පිළිවෙලින්. ඊට පස්සේ දහම් ගුණ සිහි කරන්න ඊළඟට. ඊළඟට සංඝ රත්නයේ ගුණ නාමය සිහිකරනද මේ විදිහට බුදු ගුණ සිහි කරලා දහම් ගුණ සිහි කරලා සංඝ ගුණ සිහි කරලා චිත්තං හා සෙත්වාතෝ සෙත්වා ඊළඟට කරා චිත්තං කියන්නේ සිත හා සෙත්වා කියන්නේ සිනහා ගන්නවා සිනහා ගන්නවා කියන වචනේ මේ යොදලා තියෙන බොහෝම සතුටටපත් කළා කියන එකයි අර බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරලා චිත්තං හා සෙත්වා සිත සිනහා ගන්නවලා තෝසෙත්වා හිත සතුටටපත් කරලා ඊළඟට කියනවා කම්මනීයං කත්වා කම්ම නියං කත්වාගෙන කර්මන්නේ කරලා. කර්මන්නේ කරනවා කියලා කියන්නේ බොහෝම ලස්සන වචනයක් මේ බුද්ධ ශාසනය උගන්වන ඒක පැහැදිලි කරන්න පුංචි උපමාවක් දක්වලා තියෙන මම උපමාවක් කියන්නම් ඔබට. ඒ කියන්නේ රත්තරන් වලින් යමක් නිෂ්පාදනය කරන ඒ රන් කරුවෙක් වෙනත් ලෝහ සහිත අපිරිසුදු රත්තරන් කෝව කියන වාදනයට දානවා. රත්තරන් උණු කරන වාදනයට. දාලා හිටන් එයා නෙළුම් මලක් කැඩේට ලස්සනට ගින්දර යන්න ගින්දර මොලවනවා එකට. එක පැත්තකටවත් වැඩි වුණොත් මේක නිසියාකාරව උණු කරගන්නට බැහැ. ඉතින් ලස්සනට එහෙම නෙළුම් මලක් කැඩේට යන්න ගින්දර මොලවලා මෙයා වරින් වර අර උණු වෙනකොට අපවිත්‍ර දේවල් ටික එකේ තියෙන මලකඩ ටික, යකඩ ටික, තඹ වර්ග, පිත්තල වර්ග මේ වගේ දේවල් එයා ටික ටික අයින් කරනවා. අයින් කළා අයින් කළා අන්තිමට පිරිසුදුම රත්තරන් හදා ගන්නවා. ඒ පිරිසුදුම රත්තරන් ටිකෙන් පුළුවන් ඊට පස්සේ පිරිසුදු රත්තරන් මාල හදන්න. ඉහළම පෙළේ රත්තරන් වලලු වෙන දේවල් මිශ්‍ර නැති රත්තරන් වලලු. තවත් නොඑක් රත්තරන් ආභරණ නිෂ්පාදනය කරන්න යාට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ රත්තරන් කර්මන්නේ කරනවා කියලා. ඒ රත්තරන් කර්මන්නේ කරනවා වගේ අර බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කළ හිත කර්මන්නේ කරන්න ඕනේ. බලන්න රත්තරන් කර්මන්නේ කරනකොට මොකද කළේ? උණු කර කර මේකේ තිබිච්ච මලකඩ ටික අයින් කළා. යකඩ ටික අයින් කළා. තඹ ටික අයින් කළා. ඒ වගේ අර බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහි කර කර අර හිත ආසාවට යන එක ඉවත් කර ගන්න ඕනේ හිතෙන්. හිතේ ඇතිවෙන ගැටීම් ඉවත් කරන්න ඕනේ. හිත විසිරෙන ස්වභාව ඉවත් කරන්න ඕනේ. හිත බොහෝම තැම්පත් ප්‍රබාස්වර එකක් බවට පත් කරන්නට ඕනේ. ඒකටයි මේ කර්මන්නේ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ භාවනාවට බාධා පිනිස පවතින අර කෙලෙස් වලට හිත යන ස්වභාවය නැති කළා භාවනා කරන සුදුසු විදියට හිත හදනවා. හරියට පිවිතුරු රත්තරන් ටිකක් වගේ. රත්තරන් වලින් කැමති දෙයක් නිර්මාණය කරන්න පුළුවන් පිවිතුරුනහම ඒ වගේ හිත පිවිතුරු කරගන්නවා මේ භාවනා කමඨහන මෙනෙහි කරන්න පුළුවන් වෙන විදිහට. ඒකට කියන කම්මනීයං කත්වා කර්මන්නේ කොට කියලා. එහෙම කර්මන්නේ කරගෙන ආයමත් භාවනා කමඨහන මෙනෙහි කරනවා. බලන්න හිත විසිරෙනවා නම් වෙනත් වෙනත් අරමුණු වලට සිත යනවා නම් නැත්නම් උද්දච්චයට සිත වැටුනොත් වීරෙන් භාවනා කරනකොට අපි කුමක්ද කරන්න ඕනි කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ. ඉතින් එහෙම භාවනා කරනකොට ආයවතාවක් මොකද වෙන්නේ? චිත්තං උද්දච්චේ පතති. ආයමස් සැරයක් හිත විසිරෙන්නම පටන් ගන්නවා. මෙච්චර මහන්සිලා හිත හදාගෙන භාවනා කළාට ආයෙත් හිත විසිරෙනවා. ඒ කියන්නේ එක අවස්ථාවකින් සදහටම මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න බැහැ. ආයමත් හිත විසිරෙනකොට ආයෙත් මොකද කරන්නේ? තමන් හිත විසිරෙන බව තේරුම් අරගෙන සිත විසිරෙනවා සිත විසිරෙනවා කියලා මෙනෙහි කරලා භාවනා කරන්න පටන් ගන්නවා. එහෙන් භාවනා කළා හරියනවා නම් හොඳයි. හරි ගියේ නැතොත් ආයමත් වතාවක් බුදු ගුණ සිහි කරනවා, දහම් ගුණ 6 සිහි කරනවා, සංඝ ගුණ 9 සිහි කරනවා. සිහි කරලා චිත්තං හාසෙත්වා තෝසෙත්වා සිත සිනහා ගන්වලා සිත සතුටටපත් කරලා කම්මනීයංකත්ව අර පිරිසුදු රත්තරන් වගේ කර්මනීය කරලා භාවනාවට බාධා පිණිස පවතින මානසිකත්වයන් ඉවත් කරලා ආයමත් භාවනා කමටහන මෙනෙහි කරන්න ඕනේ. අන්න එතකොට අපිට නූපන් කුසල් උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා වීරය කරන අවස්ථාවේදී ඔය සිත තුළ උද්දච්චය ඇති වුනොතින් ඔය විදිහට තමයි ක්‍රියාත්මක වෙන්න ක්‍රියා කරන්න ඕනේ. තවත් සමහර අවස්ථාවලදී අපි වීරිය උපදවාගෙන භාවනා කමඨහන මෙනෙහි කරමින් වාසය කරනවා. වීරිය උපදවාගෙන භාවනා කමඨහන මෙනෙහි කරමින් වාසය කරනවා. එහෙම වාසය කරනකොට ධර්මයේ සඳහන් කළා එයාගේ සිත උන්වහන්සේ සඳහන් කළා අතස්ස නිද්දා uppajjati එයාගේ එයාගේ හිත තුල එයා තුල නිද්දා uppajjati නිද්දා uppajjati කියන්නේ මොකද්ද මොකද්ද නිද්දා නිද්දා uppajjati කියන්නේ නිදිමත උපදිනවා සමහර කෙනෙකුට නිදිමත උපදිනවා කියලා මේ කියන මොහොත වෙනකොටත් බණහන සමහර කෙනෙක් සමහර විට ඒ වෙනකොටත් ඉපදිලා තියෙන්නේ. ඇහැරුණොතින් එහෙම සමහර විට ඒක තේරුම් ගන්න පහසු වෙන්න පුළුවනේ. ඉතින් භාවනා කරන වෙලාවට සමහර විට නිද්දා උප්පජ්ජති. නිදිමත උපදිනවා. නිදිමත ඉපදුනොත් මොකද්ද කරන්න ඕනේ? මුලින්ම කරන්නට ඕනේ නිදිමතක් ඉපදුන බව දැන ගැනීම. අපි හිතමු අපේ ගෙදරට හොරෙක් එනවා. ඒ හොරා එච්චර ශක්තිමත් නෑ බලසම්පන්න නෑ. අපි දැනගන්නව හොරෙක් ගෙදරට ඇතුල් වුණා කියලා. දැනගත්ත හැටියෙම හොරාත් දැනගන්නවා ගෙදර අය මාව ආපු බව තේරුම් ගත්ත දැනගත්ත කියලා. හොරා ඉක්මනින්ම ගෙයින් මාරු වෙලා යනවා යන්න. එයා බලසම්පන්න නෑනේ අපිත් එක්ක සටන් කරන්න. ඒ වගේ තමයි සරල නිදිමතක් ඇති වුණොත් එහෙම. නිදිමත ඇති වෙනකොට තීන මිද්දය තීන මිද්දය කියලා මෙනෙහි කළොත් දෙතුන් වතාවක් අර බල සම්පන්න නැති හොරෙක් දැනගත්ත මොහොතෙම ගෙයින් එළියට යනවා වගේ මේ තීන මිද්දය නැමැති සොරා ඔබේ සිත අතහැර දාලා යනවා. ඒ කියන්නේ ඉක්මනින්ම තීන මිද්දය නිදිමත නැති වෙනවා ඔබ තුල. එහෙමුණොත් හොඳයි. එහෙමුනේ නැතොත් එහෙම ඊළඟට කුමක්ද කරන්න ඕනේ? තථාගතයන් වහන්සේගේ ධර්මය මේකට බොහෝම ලස්සනට පිළිතුරු දෙනවා. මුලින්ම කරන්න ඕනි දේ තමයි ඉස්සෙල්ලම කරන්න ඕනි අරමුණ වෙනස් කිරීම. අරමුණ වෙනස් කරනවා කියන්නේ ඒ භාවනා කරන අරමුණක් තියෙනවනේ අපි යම්කිසි භාවනාවක්නේ කරමින් ඉන්නේ. ඒ භාවනා ක්‍රමය වෙනස් කරලා වෙන භාවනාවක් කරන්න පටන් ගන්න ඕනේ. උදාහරණයක් විදිහට බුදුගුණ භාවනා කරමින් හිටියානම් ඒක නවත්තලා ඊළඟට මෛත්‍රී භාවනා කරන්න පටන් ගන්න ඕනේ. ඉස්සෙල්ලම අරමුණ මෙනෙහි වෙනස් කරලා බලන්න ඕනේ. අරමුණ වෙනස් කරලා බලලා ආයමත් නිදිමත් එනවනම් දැන් අරමුණ වෙනස් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එක සැරයක් වෙනස් කළාම ඇති අරමුණ. ඊළඟට හිමින් සැරේ හොඳ සිහියෙන් ඉරියව්ව වෙනස් කරන්න ඕනේ. Taman ඉඳගෙන ඉන්න ඉරියව්ව වෙනස් කරනවා. කකුල් නමාගෙන ඉන්නවනම් කකුල් දෙක දිග හරිනවා. දිග හැරලා ඉන්නවනම් කකුල් දෙක නමා ගන්නවා. වෙන පවතින ඉරියව්වට ප්‍රතිවිරුද්ධ වූ ඉරියව්වකින් Taman ආසනේ ඉඳගෙන ඉන්න ආසනේ සකස් කර ගන්නවා. ඉරියව් වෙනස් කරනවා. ඉරියව්ව වෙනස් කළත් බොහෝම බලවත් නිදිමතක් නම් නැති වෙන්නේ නැහැ. ඉරියව් වෙනස් කළත්. එහෙම නැති උනේ නැත්තම් ධර්මයේ සඳහන් වෙනවා කරන්නට ඕනි දේ උදකේන මුඛං පුංචිත්වා වතුරෙන් මූණ සෝදා ගන්න ඕනේ. වතුර ටිකක් අරගෙන තමන්ගේ මූණ සෝදා ගන්න කියලා කිව්වා. මූණ සෝදාගත්තට විතරක් මදි. ඊළඟට කියනවා කන්නේ ආකඩ්ඩිත්වා. මූණ හොදන එක නම් අපිත් කරනවා නිදිමත එනකොට. ඒක විතරක් කළා නවත්තලා හරියන්නේ කන්නේ ආකඩ්ඩිත්වා. මූණ හොදලා ඉවර වෙලා කන් දෙක අදින්න ඕනේ. තමන්ගේ කන් දෙක රිදෙන්න අදින්න ඕනි පහලට. නැත්තම් මූණ ටිකක් හේදුවා කියලාම නිදිමත හරියටම නැති වෙන්නේ. ඔය සමහර උදේ නැගිටලා මූණ හොදගෙන ඇවිල්ලා ආයෙමත් හොඳට නිදාගන්නේ. ඒක හරියන්නේ ඒක නිසා කන් දෙක අදින්න ඕනි. කන් දෙක ඇදලා හිටන් ඊට පස්සේ කියනවා දකුණු අතෙන් වම් අත පිරිමදින්න ඕනේ. මේ වම් අතේ වැලමිටෙන් උඩ කොටස උඩ ඉඳන් පහළට බොහොම තද කරලා අත ගන්න ඕනේ. පිරිමදින්න ඕනේ තදට. ටිකක් රිදෙන විදිහට. ඊළඟට වම් අතෙන් දකුණු අතේ වැලමිටෙන් උඩ කොටස තදින් පිරිමදින්න ඕනේ. අන්න ඒ විදිහට එහෙම කරන්න ඕනේ. එහෙම කරනකොට ඔන්න නිදිමත නැති වෙනවා. ඒත් එකපාරට මෙහෙම කළත් මූණ සෝදලා කන් දෙක ඇදලා අර අතෙන් Tamange අතේ බාහුව තදින් ස්පර්ශ කළා. එහෙම කළත් එකපාරටම භාවනා කරන්න යන්නේ නැතුව ඊළඟට දේශනා කළා පගුණන් ධම්මං සජ්ජායිත්වා කියලා. තමන් ප්‍රගුණ කරලා තියෙන තමන් ඉගෙනගෙන තියෙන ධර්මයක් සජ්ජායනා කරන්න ඕනේ. සූත්‍ර දේශනාවක් වගේ අපිටම රතන සූත්‍රය කියලා. එහෙම හරි නැත්නම් බුදු ගුණ ටික හරි මේ වගේ තමන් ප්‍රගුණ කළා තියෙන ධර්මයක් සජ්ජායනා කරන්න ඕනේ. ඒ සජ්ජායනා කරලා ඊට පස්සේ තමයි ඊට පස්සේ තමයි භාවනා කරන්න පටන් ගන්නෙ. තවත් හොඳයි තවත් පුළුවන් නම් ආලෝක සංඥං මනසිකරිත්වා කියලා සඳහන් කළා. ආලෝක සංඥාව මෙනෙහි කරනවා නම් ආලෝක සංඥාව කියන එක මේ දවල් කාලේ එලිමහනක ඉඳගෙන දවල් තියෙන එළියක් තියෙනවානේ සූර්යාලෝකේ ඒ එළිය දිහා බලාගෙන ආලෝකය ආලෝකය කියලා මෙනෙහි කරන්න ඕනේ. ඊට ඇස් පියාගෙන බලන්න හිතන්න ඕනේ ආලෝකය ආලෝකය කියලා. ආය ඇස් සැරලා ආය ඇස් පියාගෙන. ඉතින් ඇස් පියාගෙන විතරක් ඉන්නකොටත් දවල් කාලේ වගේ හොඳට පරිසරේ එළියක් තියෙනා වගේ Tamanට පේනවනම් ඒකට කියනවා ආලෝක සංඥාව කියලා. ඒක එක්තරා සමාධියක්. ඒක බොහොම ප්‍රබල හොඳ සමාධියක්. අන්නේ සමාධියතකොට රාත්‍රී කාලෙත් ආලෝකය ආලෝකය කියලා හිතනකොට ඇස් පියාගත්තන් දවල් වගේ එළියක් Tamange හිතට පේන්න පටන් ගන්නවා. අර නිදිමත තියෙන වෙලාවට ඇස් පියාගෙන අර ටික කළා මූණ සෝදලා, කන් දෙක ඇදලා, අතින් අත පිරිමැදලා ඊළඟට ආලෝකය ආලෝකය කියලා මෙනෙහි කළාම ඇස් පියාගෙන දවල් කාලේ වගේ Tamanට එළිය පෙනෙන්න පටන් ගන්නවා. නිදිමත Tamange හිත සම්පූර්ණයෙන්ම අතහැර දමලා යනවා. දැන් ආයමත් ඔබට භාවනා කරන්න පුළුවන් වීරය කරන්න පුළුවන් නූපල් කුසල් උපදවා ගැනීම පිණිස. අන්න එහෙමයි වීරය කරන්නේ. ඉතින් අපේ කාලයත් ඉක්මලා යන නිසා මම තව එකක් කියන්නට තියෙන එකත් කෙටියෙන් නමුත් කියන්නම්. ඒ කියන්නේ වීරයෙන් යුතුව ඉඳගෙන භාවනා කමටහන මෙනෙහි කරමින් ඉන්නවා. එහෙම ඉන්නකොට එයාගේ හිත හිත තුල පංච කාමයන් කෙරෙහි ආසාව ඇති වෙනවා. ඒ කියන්නේ රූපවලට, ශබ්දයන්ට, සුවඳට, රසයට, පහසට. මේ ලස්සන රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ, රස, ස්පර්ශ කියන පංච කාමයන් එයාට සිහි වෙන්න ගන්නවා. කෙටියෙන්ම කියන්නේ රාගය, කෙලෙස්, ආසාව, කාමය හිත තුළ ඇති වෙනවා වීරයෙන් යුතුව භාවනා කරන වෙලාවට. ඒ වෙලාවට කුමක්ද කරන්න ඕනේ? මුලින්ම දැනගන්න ඕනි මගේ හිත තුල කාමය හටගත්තා. මෙනෙහි කරන්නත් ඕනි කාමච්ඡන්දය කාමච්ඡන්දය කියලා. නැත්තම් රාග සහිත සිතක් රාග සහිත සිතක් කියලා චිත්තානුපස්සනාවේ කියපු විදිහට මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරලා හිටන් ඊළඟට මොකද්ද කරන්න ඕනේ? තමන් භාවනා කරන්න මහන්සි ගන්නවා. එතකොට අර රාගේ යටපත් වෙලා භාවනා කරගන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් උන්වහන්සේ කියනවා සිහි කරන්න කියලා අනමතග්ග සංයුත්තය අනමතග්ග සංයුත්තය කියලා මේ සංසාරේ බොහොම දීර්ඝයි කෝඹි පෙලක් යනවා දැක්කත් හිතන්න මෙතන මගේ අම්මා තාත්තා නොවිච්ච සහෝදරයෙක් නොවිච්ච කෙනෙක් නැහැ කියලා ඇත්තට මෙහෙම වෙලා තියෙයි කියලා බුදුරජාන් වහන්සේ වදාලා අනේ අනමතග්ග සංයුත්තය සිහිකරනද ඊට පස්සේ කරන දේවදූත සූත්‍රයේ තියෙන විදිහට අපාය ගැන හිතන්න ඊට පස්සේ වේලාම සූත්‍රයේ තියෙන විදිහට පින් කිරීමේ ආනිසංස ගැන කල්පනා කරන්න අනාගත බය කියලා තියෙන අනාගතයේ බුද්ධ ශාසනයේ පිරින ඇති සූත්‍රවල ඒ අනාගත බය කියන සූත්‍ර මෙනෙහි කරන්න මෙනෙහි කරලා හිටන් කියනවා සුත්ත දණ්ඩේන චිත්තං තජ්ජත්වා මේ සූත්‍රය නැමැති දණ්ඩෙන් ලීයෙන් වේවැලෙන් ඒක හිත බය කරන්න අර පොඩි ළමෙක්ව කෝටුවක් අරගෙන ඒ කෝටු උස්සලා ගහනවා දැන් කියලා මේක කණ්ඩ කියලා බය කරනවා වගේ හිත සූත්‍ර නැමැති දණ්ඩෙන් බයකරනද බය කරලා හිටන් තමන් ආයමත් භාවනා කමටහන මෙනෙහි කරන්ඩ එතකොට මේ කාමයට හිත යන්නේ නැතුව ධර්මය තුල හිත පවතිනවා ආය කාමයට හිත ගියොත් ඒ විදිහටම කරන්න කියලා සඳහන් කළා මෙන්න මේ කියපු විදිහට හීන වීරය ඇති වුනහම ජය අරගෙන ඊළඟට සඳහන් කළා කුසීත බව ඇති වුනහම ජය අරගෙන සිතේ විසිරීම ඇති වුනහම ජය අරගෙන ඊළඟට මේ කාම සිතුවිලි ආවහම ඒවා ජය අරගෙන වීරියෙන් යුතුව භාවනා වඩන්න එකල්හි ඔබට නූපන් කුසල ධර්ම ධාන මාර්ගඵල විබස් ධාන විදර්ශනා මාර්ගඵල උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා අදට ධර්ම දේශනාව සඳහා අපි කාලය ගත කරන්න එපමණයි. ඉතින් අද ඊටාම සද්ධාවෙන් මේ උදාර පුණ්‍ය ධර්මය සිදු කරන පින්වත් පිරිසට අපි පුණ්‍යානුමෝදනා කිරීම සිදු කරනු ලබනවා. නාවල අරලිය උද්‍යානයේ අංක 12 B නිවසේ පදිංචි නීතිඥ සාමාකාන්ති කලුතොට මැතිනිය සහ දැනට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින කලුතොට ෆයිනෑන්ෂල් ෆයිනෑන්ෂියල් සර්විස් පුද්ගලික සමාගමේ අධිපතිතුමන් නන්දසේන කලුතොට මැතිතුමනුත් ඒ වගේම සමාගමේ අධ්‍යක්ෂක මුදිත සඳකැලුම් කලුතොට පුතණුවන් ඇතුළු කලුතොට පවුලේ පින්වත් හැම දෙනාම සජීවී ධර්ම දේශනාවක් මුළු ලෝකයටම විසිරුවා හරමින් ලොවේ අග්‍රදානය ධර්ම දානය සිදු කරගත් වග අපි තාම සතුටින් සිහි කරන්නේ අපද පුණ්‍යානුමෝදනාව ලැබමිනුයි. එවුන් කල්පනා කරනවා බල බල බලපතර බරපතල රෝගාතුරු තත්වයෙන් පසුවන දැනට තරම කසනීප තත්වයෙන් පසුවද අද දින ධර්මදේශනාව සඳහා කළ ආරාධනාවට වැඩම කොට වදාළ දේශකයන් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් දුර්ලභ මනුස්සාත්මයක් සහිත උපතක් ලබා දී ලේ කිරිකර පොවා හදා වඩා උගන්වා සමාජයේ උසස් පුරවැසියෙකු බවට පත් කළ සුජීවත්ව සිටින කරුණාවතී ගුරුගේ මෑණියන් වහන්සේට තෙරුවන් ගුණ බලෙන් මෙපින් බලෙන් දීර්ඝායුෂ නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පරලෝසපත් අන්දිරිස් වීරක්කොඩි ආදරණීය පියතුමාණන්ට පින් අනුමෝදන් කරමින් පරලෝක ජීවිතයේ සැපවත් වේවා සසර සුවපත් වේවා නිර්වාණ අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කැලොම් කලුතොට පුතණුවන්ට සහ ඔහුගේ ජීවිතයේ සියලුම කටයුතු වලට තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සිදු කරනු ලබනවා. ඒ වගේම නිර්මල තේරවාදී බුදුදහම ලොව පුරා පතුරුවා හරින සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජනීය මුළු ලොවටම කල්යාණ මිත්‍රයෙක් බඳු ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපගේ අරිය ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ පානදුරේ ස්වාමින් වහන්සේට සෙත් පින් අනුමෝදන් කිරීම සිදු කරනු ලබනවා ඒ වගේම අමිත දරණාගම අමිතා දසසිල් මෑණියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම බෞද්ධයා මාධ්‍ය ජාලයේ කලමනාකාර මහේෂ් යහම්පත් මැතිතුමන්ට වැඩසටහන් කළමනාකරු නීතිඥ සසික ජයතිලක මහතානන්ට සමස්ත කාර්ය මණ්ඩලයට සෙත්පතනවා ධර්මදේශනාවට සවන් දුන් ලංකාවාසී ලෝකවාසී සැමට සෙත්පතනවා ඒ සත්පුරුෂයන්ගේ සියලු සත්පුරුෂ ප්‍රාර්ථනාවන් පෙරපස මෝරා වැඩෙන පූර්ණ චන්ද්‍ර මණ්ඩලයක්සේ ඒකාන්තයෙන්ම ඉටු වේවා ඒ හැම දෙනාගේම මෙලොව යහපත උදා වේවා පරලොව සුගතිය උදා වේවා මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන ලෝකෝත්තර අජරාමර අමා මහ නිර්වාණ අවබෝධය පිණිසත් මේ කුසල් උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු ආකාසට්ටා චබුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සා